සාස්තිකනාද සූත්‍රයේ එන ඒ බුදුරජාණන් වහන්සේ තමන් වහන්සේගේ දසබල ඥානය පිළිබඳව වදාරන ලද සත්‍ය සාකච්ඡා තේ අපට ඒ දසබල ඥානයන් අතර කියන්නට සිදුවේ වහන්සේගේ දිව්‍යං චක්ෂුර විඥානයත් ආශ්‍රව ක්ෂේත්‍ර ඥානයක් කියන මේ දෙක ගැන තමයි. අප අවසන්කේ භූමේ නිවාසාන ස්මෘති ඥානය. පුණජපරම් සාරිපුත්ත තථාගතු විද්දේන චක්ුණා විසුද්ධේන විසුද්ධේන අපික්කන්ත මානස කියන සත්‍යේ කස්සති ශ්‍රවණානේ උපජ්ජමානේ දීනේ පණීතේ සුවන්නේ දුබ්බන්නේ සුගතේ දුගතේ යථා සම්මුපදේ සත්‍යේ පජානා මේ රත බොන්තු සත්තා කාය දුක්චරිතේන සමන්නාගත වචී දුක්චරිතේන සමන්නාගත මනෝ දුක්චරිතේන සමන්නාගත අරියාණං උපවාදක මිච්ඡා දිට්ඨිකා මිච්ඡා දිට්ඨි කම්ම සමාදානං තේ කායස්ස භේදා පරම් මරණ අකාලං විද්වතින් විනිපාතං නිර්යං උපකන්නා ඉමේවා කන පුන්තු සත්තා කාය සුචරිතේන සමන්නාගත වචී සුචරිතේන සමන්නාගත මනෝ සුචරිතේන සමන්නාගත අරියාමං අනුපවාපක සම්මා දිට්ඨිකා සම්මා දිට්ඨිකම්ම සමාදාන ඒ කායස්ස භේදා පරම් මරණ සුගතින් සබ්බං රූපං උපකන්නාති මේ විදිහට උන්වහන්සේ බදාලා තමන් වහන්සේගේ ඒ දිව්‍යං චක්ෂුර විඥානය කියන තවත්යට නමක් තිබෙනවා චතුූපපාපඥානය කියලා. නවතද සාරිපුත්‍ර ඔබට කියන්නේ සතාගතයන් වහන්සේ දිවස්ති දිබ්බේන චක්කුණා යන්නේ දිවස්තින් ඒ දිවස්ත පිළිබඳව මහන්ස වදාරන විශේෂ පදයක් කියක් තිබෙනවා විසුද්ධේන අතික්කන්ත නාමස කියන මේ මිනිස්ය සත්වය මිනිස්යන්ගේ සාමාන්‍ය ඒ දැකීම ඉක්මවා පවතින පිරිසුදු දිවසි විසුද්ධේන කියේ පිරිසුදු වූ දිබ්බේන චක්ුණා දිවසි කාබද දකින් සත්‍යේ තක්සුත් සත්වයන් දකින් නැත්නම් සත්වයන් බලයි පස්සු චවමානි චිතවන්නා වූද උපපද්‍යමානි උපදින්නා වූද ඒ චුතවන උපදින ඉන් චුත වෙලා ඊළඟට ත්‍ෘතියට අනුතුරුව ප්‍රතිසම්ධි ගන්නා ඒ සත්‍යයන් පිළිබඳව තිබෙන විශේෂ සම්හන්සික පදාරණවා හීනේ ප්‍රනීති හීන වූ සත්‍යයන් ප්‍රනීත වූ සත්‍යයන් කියන අදහස් කරන්නේ ඒ නිර්යාදී සතර පාය උත්පත්තියට පැමිණෙන සත්වයෝ ලබන ආත්ම භාවයන් හිණයි. ප්‍රණීත මිනිස් දිව්‍ය ධර්ම කියන මේ තැන්වලට යම් සත්වයෝ පැමිණෙත් නම් ඔහු ප්‍රණීත ආත්ම භාව ලබන්නේ. හිණේ කණීති. සුවන්නේ දුබ්බන්නේ මනා වර්ණවත් වූද දුර්වර්ණ වූද සුගතේ දුග්ගති සුගතියට ගියා වූද දුර්ගතියට ගියා වූද යථා සම්මුපදේ සත්‍යේ පජානාති. මේ දිය මේ සුගතියට යන්නේ, දුගතියට යන්නේ ඔවුන්ගේ කර්මය වූ පරිදි යථා සම්මුපදේ කර්මය වූ පරිදි ඒ තැන්වලට පැමිණෙන. සත්‍යේ පජානාති. සත්‍යයන් පජානාති කියලා ඊළඟට වදාරනවා විශේෂයෙන්ම නැත්නම් හොඳ හැටිම හරි හැටියටම දන්නේ ඉමේගත බොන්තෝ සත්තා කාය විචරිතේන සමන්නාග. ඉතින් මේ ඒ සත්‍යයන් පිළිබඳව මහන්සි ඒ ඔවුන් සිදු කර තිබෙන ඒ කර්මයන් පිළිබඳව ඊළඟට වදාරනවා. මේ සත්වයෝ කාය විචරිතේන යුක්ත වූයේ වාග් දුස්චරිතයෙන් යුක්ත වූයේ මනෝ දුස්චරිතයෙන් යුක්ත වූයේ ආර්යන්ත දුස් නංගා කතා කරන ලද්දේ මේක බොහොම පරිස්සම්ිය යුතු කාරණයක්. ආර්යයන්ට දුස් කියන්නේ. කාහකවත් ඒ හිත රිදෙන පරිදි හෝ එහෙම නැත්නම් ඒ තත්වයන් ඒ අයගේ චරිත ඝාතනය වෙන පරිදි කවුරුවත් කතා කිරීම නම් සුදුසු නැහැ. දැන් විශේෂයෙන්ම ආර්යයන්. දැන් ආර්යයන් කියන විට ආර්යයන්ව වෙන්කොට දැනගැනීමේ ශක්තිය හැම දිනාටම නැහැ. විශේෂයෙන්ම ප්‍රත්‍යඥ පුද්ගලයන්ට කොහොමදවත්? ඒ නිසා මෙතන මෙතන ආර්යයේකි මෙතන අනාර්යයේකි කියලා එහෙම විශේෂයක් කිරීමේ ශක්තිය ප්‍රත්‍යඥයෙකුට නැති බැවින් කාහත වූත් උපවාදේ කියන ඒ දොස් නගා කතා කිරීමෙන් හැම විටම පරිසම්බන්ධයි. බැරි වෙලාවත් ආර්ය පුත්‍ර නම් මේ උපවාදේ කරන්නේ ඒක ලොකු බරපතල වරදක්. ආර්යෝපවාදයේ කියන්නේ. ආර්යෝපවාදයේ යමෙකුට නම් ඒ තැනත්තා අනිත් හැම කරුණාවකින්ම සුදුසුකම් ලබා තිබුණා. ආර්යෝපවාද කර්මයේ හේතු කොටගෙන මාර්ගඵලාභිගමයක් කරන්නට බැරි වෙනවා. එතන. ඒ නිසා ආර්යෝපවාදයේ බොහොම සැලකිය යුතු කරුණක්. අරියාණං උපවාද මිච්ඡා දික්ඛිකා මිච්ඡා මිත්‍යා දෘෂ්ටි ගනු ලැබුණේ මිච්ඡා දික්ඛි කම්ම සමාම ඒ මිත්‍යා දෘෂ්ටියෙන් ගනු ලැබූ කර්මයන් කිරීම කියන්නේ මිත්‍යා දෘෂ්ටි කම්ම සමාදානය කියන එක ඇතැම් විටක මේ කපකේ සිතන් ඒ කර්ම සමාදානය කෙනෙකුට කළ හැකි. කාගේවත් මිත්‍යා දෘෂ්ටියක් අනුමෝදන් වන්නට පුළුවන්. මිච්ඡාපිච්චි කම්ම සමාදා. තේ ඔහු කායස්ස භේත මේ ශරීර භේදයෙන් පසු ඌ වන මරණය සිදෙනවා. කායස්ස භේදා කරන් මරණ මරණින් පසු අපායන් සැපෙන් පාහු දුක්ගතින් දුර්ගතියට විනිපාත කියන්නේ සහසව පතිතවනු බැවින් විනිපාත කියලා කියනවා. හරියට උදේ ඉඳලා පහළට වැටෙන්නාක් වගේ වැටෙන්නේ. ඒ නිසා විනිපාත ආපෝ නිරයන් උපපන්න නිරයන් කියන්නේ සැප නැති තැන නිරය උපපන්න උපන්නෝය ඉමේවා පන බොන්තෝ සත්ත මේ සත්වයෝ කාය සුචරිතේන සමන්නාග වචී සුචරිතේන සමන්නාගත මනෝ සුචරිතේන සමන්නා ඔහු කව වචන සිත කියන තුන් දොරින් යහපත කරපු අය හොඳ දේ කරපු හොඳ ක්‍රියා කුසල් මනසිකර කියන තමන්නේ අරියාණං අනුපවාදක ඔව් ආර්යයන්ට උපවාදය කළ අය නෙවේ සම්මා දිට්ඨිකා සම්මා දිට්ඨි කන්න සමාදාන සම්මා දෘෂ්ටිගතේ යන සම්මා දෘෂ්ටියක් වූ එවැදීම සම්මා දෘෂ්ටියෙන් කරන යම් කර්මයෝගෙත් නම් ඒවා කරපු ඒවාවත් අර ඒ ඔහු කායස්ස භේදා පරම්මරණ සුගතින් සබ්බන් ලෝකං සපන ඔහු කාබුන් මරණින් පසු සුගතියේ ස්වර්ගයේ උපන් ඉති දිත්තේ මෙසේ ඒ දිවසේ නම්ස්‍ය විශේෂ ඉක්මවා පවත්නා පිරිසිදු දිවසේ සත්‍යයන් දකි එහෙම වදාරනවා ඉදන්ති සාරිපුත්ත සාරිපුත්‍රය මෙයද තථාගතස්ස තථාගත බලං හෝති තථාගතයන් වහන්සේගේ තථාගත බලයක් වේ තථාගත බලයක් වේ යම් බලං ආගම්ම තථාගතු ආසබං ඡානං පටිජාන ඒ භවයේ නිසා තථාගතයන් වහන්සේ තමන් වහන්සේ සිටින ශ්‍රේෂ්ඨතම ධම්මයේ මහතු ධර්මව තමන් වහන්සේ සිටිනා තැන ආසබන් ථානං පටිදානාති. පරිසාසු සීයනාදං නදති. කිරිස් නදදී සිංහනාද කරයි. භක්මචක්කං පවත්ති. තමන් වහන්සේගේ ශ්‍රේෂ්ඨ ඒ ධර්මය ප්‍රකාශ කරනවා. පුනච පරං කාරිකුත් තථාගතෝ ආසවානං ඛයා අනාසවං චේතෝ විමුක්තිං පඤ්ඤා විමුක්තිං විඛේව ධම්මේ සයන් අභිඤ්ඤා සච්චිකත්වා උපසම්පජ්ජ විහරති නැවතද සාරිපුත්‍රය තථාගත බලයක් කියමි එනම් ඒ තථාගතයන් වහන්සේ ආශ්‍රවයන් ක්ෂය කොට අනාශ්‍රව වූ ජනාශ්‍රවයන්ගෙන් තොර වූ චේතෝ විමුක්තියයි කියන අරහත් ඵල සමාධියට පඤ්ඤා විමුක්තියයි කියන අරහත් ඵල ප්‍රඥාවට ප්‍රඥාවත් දිත්තේව ධම්මේ සයන් අභිඤ්ඤා සච්චිකත්ත මේ ජීවිතයේදීම තමන් වහන්සේගේ විශිෂ්ට නුවණින් සාක්ෂාත් කොට ඒට පැමිණ උපසම්පජ්ජ විහරති. ඒට පැමිණ වාසය කරා. උන්වහන්සේ අරහත් ඵලයට පැමිණ වාසය කරනවා. අරහත් ඵලයේ උපදවා ගන්නවා. ඒ අරහන් ආශ්‍රවක්ෂය කර ඥානය කියන ඒ අරහන් මාර්ග ඥානයෙන් සියලුම ආශ්‍රවයන් ක්ෂය කරලා එහි ඵලය වෙන අරහත් ඵලයට පැමිණ වහන්සේ වාසය කරනවා අර ඵලප්‍රාප්තේ බුදුරජාණන් වහන්සේ යම්පි සාරිපුත්ත තථාගතෝ ආසවානං khය අනාතවං චේතෝ විමුක්තිං පඤ්ඤා විමුක්තිං විතේව ධම්මේ සයන් අභිඤ්ඤා සච්චකප්පා උපසම්පජ්ජ විහරති සාරිපුත්‍රේ තථාගතයන් වහන්සේ ඒ ආශ්‍රයන් ශේකුත අනාශ්‍රව වූ චේතෝ විමුක්තිය පඤ්ඤා විමුක්තිය කියන ඒ අරහත් ඵල සමාධි ආරහත් ඵල ප්‍රඥාව තමන් වහන්සේගේ විශිෂ්ට නුවණින් දැන ඒට ප්‍රමින වාසය කරයිද ඒද සාරිපුත්‍රයේ තථාගතයන්ගේ තථාගත බලයක් වේ. ඒ බලය නිසා තථාගතයන් වහන්සේ ආස්තභං ථානං කියන ඒ ශ්‍රේෂ්ඨ ස්ථානය පිළිගනින් දනු පරිසාස සීයනාගන් නදති පිරිස් නදති සිංහනාද කරයි ධක්ම චක්‍රන් පවත්වයි. අකුසක්‍රය පවත්වා. මෙන්න මේ විදිහට උන්වහන්සේ තමන් වහන්සේට ඉදෙන දස තථාගත බලයන් පිළිබඳව දේශනා කොට වදාළා. සාරිපුත්‍රයේ මහන්සිය සම්පින්දණය කරන ඉමානිකෝ සාරිපුත්ත තථා දස තථාගතස තථාගත බලයන් මේ වනාහි සාරිපුත්‍රය තථාගතයන් වහන්සේගේ තථාගත බල දසේ වේ. ඒ බලයෙන් සමන්නාගතෝ තථාගතෝ ඒ බලයෙන් යුක්ත වූ තථාගතයන් වහන්සේ ආසභං ථානං පටිගානාති මේ ශ්‍රේෂ්ඨ ස්ථානයේ තමන් වහන්සේ වැඩමෙන ශ්‍රේෂ්ඨ ස්ථානයේ තනි ත්‍රිස්නදදී සිංහනාද කරයි ධර්ම චක්‍රයේ කියන ඒ ධර්ම චක්‍රයේ පවස්සේ යෝකෝ මං සාරිපුත්ත එවං දානන්තං එවං තස්සං තස්සන්තං එවං වදෙය්‍ය යැක්තම සාරිපුත්‍රය යමෙක්තම මෙසේ දන්නා වූ මෙසේ දක්නා වූ තමන් වහන්සේට මෙසේ කියයි නම් ඒවන් වදෙයි නත්තිප සමනස්ස ගෝතමස්ස උත්තරී මනුස්ස ධම්ම අලමරිය ඥාන දර්ශන විශේෂ ඒ ශ්‍රමණ බෞද්ධයන් වහන්සේට ඒ ආර්ය ඥාන දර්ශන විශේෂයක් වන මේ උත්තරී මිනිස් ධර්ම. උන්වහන්සේට නැත. අක්කපරියාහතං සමනෝ භූතමෝ ධම්මං දේශේති විමංසාං චරිතං සං ප්‍රතිභාගං තර්ක කර කර ශ්‍රමණ ගෞතමයන් වහන්සේ ධර්ම දේශනා කරනවා තමන් වහන්සේගේ නුවණට වැටහෙන පරිදි කියා යමෙක් එලෙස කියයි නම් තං සාරිපුත්ත වාචං අත්තහාය තං චිත්තං අත්තහාය තං දික්ඛින් අත්තපි නිස්සජ්ජිත්ව යථා භතං නික්ඛිතු එවං විරේ සාරිපුත්‍රය ඒ වචනය අත්තහාය දුරුනකොට එසේ ඒ කියන වචනය දුරුනකොට ඒක අත්හරින්නේ නැතිව අත්තහාය තං චිත්තං අත්තහාය ඒ වචනය ප්‍රකාශ කරන්නේ Tamante යන් ඒ පිළිබඳ වූ සිතක් ඇති වෙලා තථාගතයන් වහන්සේට ඒ උත්තරී මනුෂ්‍ය ධර්ම ඒ ආර්ය නාම දර්ශන විශේෂයක් නැත්නම් වහන්සේ තර්ක කර කර Taman වහන්සේට වැටහෙන පරිදි ධර්මයේ දේශනා කරනවා කියා කියන්නටත් ඒබඳු සිතක් පහළ වෙන්නට ඕනේ. ඒ සිත අත්මහැර, චිත්තං අත්තහාය, සංචිත්තං අත්තහාය, සංදිත්තං අත්තපිනිස්සබ්ජිත්වා ඒ සිත පවණක් නෙවෙයි. උබඳු අදහසක් යම් කෙනෙකුට පහළවන්නේ නම් ඒ පහළවන්නේ ඔහුට ඇත්තා වූ දෘෂ්ටියක් නිසා, වැරදි දෘෂ්ටියක් නිසා, මිත්‍යා දෘෂ්ටියක් නිසා. තථාගතයන් කියන තථාගතයන් වහන්සේ සම්මා සම්බුද්ධ කියන මේ බව පිළිනොගන්නා මිත්‍යා දෘෂ්ටියක් හේතු කොටගෙනයි ඒ ප්‍රකාශ කරන්නේ. ඒකට එහෙම සර්වඥ වූ මේ සියල්ල දැනගන්නා වූ කෙනෙක් සිටින්නට බැරියි කියන ඒ බඳු දෘෂ්ටියක් දෙනනම් දෙනමයි එහෙම කියන්න බෑ කියන්නේ කියන්නේ. ඒ නිසා මහන් සුභාකාරණ සං දිට්ඨින් අපපටි නිස්සජ්ජ. ඒ දෘෂ්ටිය අපපටි නිස්සජ්ජත්වා කියන්නේ එහෙම සිටින්න අත් නොහැරෙක. අපපටි පටි නිස්සජ්ජත්වා කියන්නේ අත්හැරීම න පටිනිස්සබ්ජිත්වා කියන එක තමයි අත්පටිනිස්සබ්ජිත්වා. ඒ ඒ අත්පසින්ම අත්හරින්නේ නැතිව සිටියොත් යථා භතං නික්ඛිතු එවං නිරේ යම්සේ තමන්ගේ හිසේ තබාගෙන හෝ කරේ තබාගෙන යම් දරක් කෙනෙක් ඔසවාගෙන ඇවිත් යම් තැනක බහාලන්නේද ඒ වගේ යථා ආභතං කියන්නේ ඒකයි. යම්සේ ගෙන එන ලද දෙයක් නික්ෂිප්ත. වහා පබන ලබ්ධේ යම්සේද එසේ ඒවන් නිරේ. ඒ වගේම හේතනත්වයේ මේ මරණයට අනුතුරුවම නිරෙහි උපදින්නේ. බඳු වචනයක් ප්‍රකාශ කරන ඒ දෘෂ්ටිය ජන සිටින ඒ ඒ සිත අත් විහාර සිටින යම් කෙනෙක් වෙතොත් ඒ තනත්තා ඒ හේතු කොටගෙන හරියට කරේ හෝ විශේෂ සබාගුණ අපුදයක් දිම තබන්නක් මෙන් මරණයට අනුතුරුවම නිරෙහි උපදින්නේය. සේයථාපි සාරිපුත්ත මෙන්න මේ කාරණය බුදුරජාණන් වහන්සේ සමන් වහන්සේ ඒ ඒබඳු දෘෂ්ටියක් ගත්ත කෙනෙකු, ඒබඳු ප්‍රකාශයක් කරන කෙනෙකු, ඒබඳු සිතක් ඇති කරගත් කෙනෙකු ඒ දෘෂ්ටිය, ඒ සිතේ වචනය අස්තර නොගෙන සිටියොත් මරණින් මතු නිරෙහි උපදින බව ඒකාන්තයෙන්ම සිදුවන සිද්ධියක් බව දැක්වීමට වදාරන නිදර්ශනය බලන්න. සේයථාප සාරිපුත්ත වික්ඛු සීල සම්පන්නෝ සමාධි සම්පන්නෝ ප්‍රඥා සම්පන්නෝ දිත්තේව ධම්මේ අඤ්ඤං ආරාභිය ඒවං සම්පදමිදං සාරිපුත්ත වදාමි තං වාචං අපහාය තං චිත්තං අපහාය තං දික්ඛින් අපපටි නිස්සජ්ජිත්වා යථාබතං නික්ඛිතෝ ඒවං නිරේ යම්සේනම් සාරිපුත්‍රේ යම්සේනම් භික්ෂුතම මේ භික්ෂුව සීල සම්පන්න වේද සමාධි සම්පන්න වේද ප්‍රඥා සම්පන්න වේද සීල සමාධි ප්‍රඥා කියන මේ තුන ඉහළටම දියුණු කළ තැනැත්තා කියන්නේ කාටද අරහත්ත්වයට පැමිණෙන තැනැත්තා හට ඒ කියන්නේ සීලය සම්පූර්ණ කිරීම සමාධිය සම්පූර්ණ කිරීම ප්‍රඥාව සම්පූර්ණ කිරීමයි කියන එකේ හඳවන්නේ ඒ අනෙකක් නෙවෙයි අරහත්ත්වයට පැමිණෙනවා කියන එක. ඒකට යම් භික්ෂුවක් සීල සම්පන්නද සමාධි සම්පන්නද ප්‍රඥා සම්පන්නද ඒ භික්ෂුව දිත්තේව ධම්මේ ඒ ජීවිතයේදීම අඤ්ඤං ආරාධිය අරහත්ත්වයට පැමිණෙන්නේ යම්සේද ඒ වගේම ඒවම් එසේම ඒක සමාන කොට දක්වනවා සංපද නිවන් සාරිපුත්ත වදාම ඒ වගේමයි මොහොත සිදුවන තත්වයක් කියා කියමි කොහොමද සං වාචං අත්තහාය ඒ වචනය අත්හරින්නේ නැතිව සං චිත්තං අත්තහාය ඒ සිත අත්හරින්නේ නැතිව සං දිට්ඨින් අපපටි නිස්සජ්ජිත්ව ඒ දෘෂ්ටිය එහෙම පිටින්ම දුරු කරන්නේ නැතිව සිටියොත් යථාබතං නිච්චිතෝ එවං මරණ සතියේම නිරේහි උපදිනවා. කිසෙයි හෝ කරේ තබාගෙන ආපු දෙයක් බිම බහා කරන්නා මෙන්. කොහොමෙහිම බවනේ මේ නිදර්ශනය නැත්නම් කාරණය මේ අවබෝධය කිරීම සඳහා උන්වහන්සේ යෝදාවත් නිදර්ශන මේ මේ මේ පිළිවෙතින් යෙදී වශයෙන් කවරෙකු හෝ කරන්නේ මේ සීල සමාධි ප්‍රඥා කියන ත්‍රිවිධ ශික්ෂාව සම්පූර්ණ කිරීමෙහි යෙදීම. ඉතින් සම්පූර්ණ කිරීම සම්පූර්ණ කිරීම මොහොතකදී සිදුවන දෙයක් නෙවෙයි. ක්‍රමයෙන් කරගෙන යන්නේ. එහෙම ඒ පිළිවෙතෙහි යෙදීමෙන් සීලය සම්පූර්ණ කොට සමාධිය සම්පූර්ණ කොට ප්‍රඥාව සම්පූර්ණ කොට සිටීම. ඒ කියන්නේ ඒ තුන සම්පූර්ණ වූ කල්හි සිදුවන සිද්ධිය කරද්ද අරහත්ත්වයට පමිනීම. අන්න ඒ වගේ මේ දත්ත දෘෂ්ටියෙන් මේ සිතෙන් මෙබඳු ප්‍රකාශයක් කරන තනකා ඒ දෘෂ්ටිය ඒ ප්‍රකාශය ඒ සිත අත් නොහැර සිටියේදී නියකි. ඒ කියන්නේ Tamange මරණයට කලින් මේ දෘෂ්ටිය අත්හරින්න ඕන. එහෙම නැත්නම් සිදුවන සිද්ධිය මේ කල් කියන එකයි බුදුජානක හංස වදා. සත්තාරිමාන් මෙහෙම වදාරන ඊළඟට සත්තාරි මහන්සේගේ විසරද චතුර් වෛසරද්‍ය ඥාන කියන ඒ විසරද නුවණ සතර පිළිබඳව දේශනා කරා. සත්තාරිමානි සාරිපුත්ත තථාගතස්ස දේශාව විසරද්‍යානි සාරිපුත්‍රය තථාගතයන් වහන්සේගේ වේසාරජ්‍ය කියන විසරද නුවණ සතරකි. ඒ විසරද භවය කියන එකෙත් තිබෙන්නේ නොපැකිලෙන බයක් විසරද. දැන් යම පිළිබඳව තමන් හරි හැටියටම දන්නේ නැත්නම් ඒ පිළිබඳව තමන්ට ඇති වෙනවා එක්තරා පැකිලීමක්. ඒක ඒ කාරණය පිළිබඳව Tamanට ඇතිවෙන පැකිලීම. දැන් බුදුරජාණන් වහන්සේට ඒ බඳු පැකිලීම. Taman වහන්සේ අවබෝධ කොට වදාරන ලද ඒ ධර්මයන් පිළිබඳව ඇත්තේම උන්වහන්සේ ඒ නිසායි විසරදව ඒ විසරද නුවණ සතරක් වශයෙන් මහත් වදාරනවා චත්තාරිමානි විච්ඡේ තථාගතස්ස වේසාරච්ඡාමි යේහි වේසාරජ්ජේහි සමන්නාගතෝ තථාගත ඒ කියනු ලබන වේසාරජ්ජ යන්ගෙන් යුක්ත වූ තථාගතයන් වහන්සේ ආපබන් ඡානං ප්‍රතිපානාති තරම් වහන්සේ වජඹෙන ඒ ශ්‍රේෂ්ඨ ස්ථානය දන්නාසේක පරිපාසු සීයනාවන් නද පිරිසතර බිය රහිත ශ්‍රේෂ්ඨ වූ මේ සිංහ නාදය පවත්වයි. භක්මචක්කම් තවත්තේති භක්මචක්‍රේ කියන තමන් වහන්සේගේ ධර්ම චක්‍රයේද පවත්වන්නේ. කතමාන සත්තා. ඒ කවරනම් සතරක් දෙයක්. දැන් තමන් වහන්සේ සම්මා සම්බුද්ධයි කියන බව ප්‍රතිඥා කළා. තමන් වහන්සේ සම්‍යක් සම්බුද්ධයි. ඒ බව මහස ප්‍රතිඥා. බන්වම අපි චතුරාර්ය සත්‍යාව බෝධය ඒ ද්වාවසාකාරයෙන් සිදු කිරීම සම්පූර්ණ කරන තුරු තමන් වහන්සේ සම්මා සම්බුද්ධයි කියන බව ප්‍රතිඥා කළේ නැtei කියලා. ඊළඟට ඒවා සම්පූර්ණ කිරීම හේතු කොටගෙන මහන්සේ ප්‍රතිඥා කළා. තමන් වහන්සේ සම්මා සංයුක්තයි. දැන් මෙතන සම්මා සම්බුද්ධත්වයේ ප්‍රතිපාදන ඉමේ ධර්ම අනදි සම්බුද්ධාති తත්‍ර වත නම් සමනෝ වා බ්‍රහ්මනෝ වා වීරෝ වා නාරෝ වා භක්මාවා කෝචිවා රූපස්මින් සා ධම්මේන පටිච්චෝ දිස්සතිති නිමිත්තමේ සංසාරිකුත්තම සමනුපස්සාවා ඒකමං සාරිපුත්ත ඒකම් තහං සාරිපුත්ත නිප්පං අසනං පස්සන්තෝ කේමත්තෝ අබවත්තෝ වේපාරජ්ජත්තෝ විනා ඔබ වහන්සේ සම්්‍යක් සම්බුද්ධයමයි ප්‍රතිඥා කරපත් මේ ධර්මය ඔබ වහන්සේ බණබබාරා නැත කියා ඒකයි සම්මා සම්බුද්ධස්සේ ප්‍රතිඥා පස්සේ තත් සම්‍යක් සම්බුද්ධියයි ප්‍රතිඥා කරනවා පිළිගන්නවා කියලා. එහෙත් ඉමේ ධර්ම අනපි සම්බුද්ධි. ඔබ වහන්සේ මේ ධර්ම ගණවදාරලා නැහැ. කියා සත්‍ය ඒ කාරණේ ඒකාන්තයෙන්ම තමන් වහන්සේට චෝදනා කිරීමට මේ ධර්මයේ ඔබ වහන්සේ දැනගෙන නැtei කියලා චෝදනා කළ හැකි ශ්‍රමණේක් හෝ බ්‍රාහ්මණේක් හෝ දෙවියෙක් හෝ මාරයෙක් හෝ භක්මේක් හෝ ලෝකෙහි කවරෙකු හෝ කරුණ සහිතව චෝදනා කිරීමත් පිළිබඳ කාරණය අරමුණ තමන් වහන්සේට දක්නට නැහැ. ඒ කියන්නේ එහෙම කෙනෙක් නැති බව මහන්සි දන්නවා. නිමිත්ත මේකන් සාරිපුත්තන සමනුපස්සාරයි. ඒකං තහං සාරිපුත්ත නිත්තං අසනං පස්සං මෙසේ තමන් වහන්සේ සර්වඥ නොවේ සම්මා සම්බුද්ධ නොවේ ඒ සම්‍යක් සම්බුද්ධත්වය ප්‍රතිඥා කරතත් ඔබ වහන්සේ මෙන්න මේ කාරණය දැනගෙන නැtei කියලා කිසිවක් පිළිබඳව කරුණ සහිතව චෝදනා කිරීමට සමත් දෙවියෙක් මරෙක් බබෙක් ලෝක ශ්‍රමණේ ලෝකී කොහේවත් නැති බව වත්නා බුදුරජාණන් වහන්සේ ඕනෑම කිරිසක් අතරට හේමත්ත්වෝ හේමත්ත්වෝ ඛේම බවට පත් වූයේ කියන්නේ ඊය නැති බවට ඒකමයි අභවත්ත්වෝ කියන්නේ නිර්භය බවට පත් වූයේ හේකාරවත්ත්වෝ විසරක බවට පත් වූ විහරා තත්ත්ව වාසය කරනවා තමන් වහන්සේ සම්‍යක් සම්බුද්ධයි කියන විට ඒ මොනම කරුණකින් හෝ ප්‍රතිබාහනය කිරීමට සමත් කවරෙකුවත් වහන්සේට දක්නට නැහැ. මොකද ඒ තමන් වහන්සේගේ සම්‍යක් සම්බුද්ධත්වයේ තමන් වහන්සේ හොඳයි කියන බන්න. එන්සාර යාවතාහං වික්කවේ ඉමේසි පපුසු හරිය සච්චේසු एवं विपरिवर्तन द्वादशाकार यथाभूतं ज्ञानदर्शन मे सुविशुद्धम् अपूस्ति देवतावाः विभिक्यते सदैव के लोके समारके सप्तमनभ्रात्मिना जाय सदैव मनुष्याय अन्तरं सम्मा सम्बुद्धं तच्चन्यासि सम्मा सम्बुद्धो तच्चन्यासि යම්තාක් මේ චතුරාර්ය සත්‍ය ධර්මයන් පිළිබඳ වූ මේ ඥාන දර්ශනය ඇති සැටි ඥාන දර්ශනය මේ කියන වගේ අර දුලස් ආකාරයකින් දැනවබාරීම පිරිසිදු ලෙස නොකරන ලද්දේද ඒ තාක්කල් තවන් වහන්සේ සම්‍යක් සම්බුද්ධේමයි ප්‍රතිඥා කළේ නැහැ. නමුත් ඒ කාරණේ සිදු කළාට පස්සේ නාන්සේ සර්වබ්දී කියලා ප්‍රතිඥා කළා. ඊට පස්සේ වචනය ආපසු ගන්නට එහම ආපසු ගන්නට වචනයක් බුදුවරයෙක් ප්‍රකාශ කරන්නේ නැහැ. අභිජ්ජ වචන බුද්ධා කියන්නේ නිසා. බුදුවරයන් වහන්සේලාගේ වචන දෙකක් නැහැ. අනේ මට එතන වරදිනායි කියන්නේ. දැන් අපට එහෙම පුළුවන්. අපි කාටවත් වරදින්න. වරදිනාරා. අපට සමහර කාරණයක් අමතක වෙන්න. සමහර එකක් Tamanට මේ වරදුණයි කියලා නොදැනම කියවෙන්නට පුළුවන්. කියවෙන්න. එහෙම වන්නට පුළුවන් අතිපාද ඒ ප්‍රත්‍යඥ එහෙම නැත්නම් අසර්වත් ඒ බව හේතුකට බුදුරජාණන් වහන්සේලාට එබඳු කිසිදු වරදක් සිදුවන්නට විදිහක් පිළිවෙලක් උන්වහන්සේ සමන්ත භද්දයි හැම අපකින්ම උන්වහන්සේ පිරිසිදු උන්වහන්සේගේ ක්ලේශ ප්‍රහාණයත් රහතන් වහන්සේ නමකගේ ක්ලේශ ප්‍රහාණය බඳු නොවේ සවාකුණා සකල ක්ලේශයන් ඒ සවාකුණා සකල ක්ලේශයන් ප්‍රහීන කිරීම සඳහාම තමයි උන්වහන්සේලා ඒ බෝධි සම්භාරය දීර්ඝ කාලයක් පුරන්නේ දීර්ඝ කාලයක් සමත්‍රිංසත් පාරමිතා ධර්ම සම්පූර්ණ කිරීම දාන පාරමිතා දාන උපපාරමිතා දාන පරමත්ත පාරමිතා ආදි වශයෙන් දස පාරමිතාව තිස් ආකාරයකින් මහන්සේලා සම්පූර්ණ කරා කරනවා ඒ කරන්නේ මේ සම්්‍යක් සම්බුද්ධත්වයට පැමිණීම සඳහා ඒ තරම් කාලයක් ඒ කාර්මිකා ධර්ම සම්පූර්ණ කිරීම අවශ්‍ය වන්නේ නැහැ ඉන්හා තත්වයකින් ඒ චතුස්සත්‍ය අවබෝධය කරගන්නට බලාපොරොත්තු වන්නම් කිසි පච්චේක බෝධිය ඊළඟට ශ්‍රාවක බෝධිය කියන මේවා සඳහා කරන කාර්මිකාව පුරණ කාර්මිකාව ඒකා දීර්ඝ කාලයක් ඒ විදිහේ ශස්නාන්දලින් කිරීමක් අවශ්‍ය වන්නේ නැහැ. එහෙම කලේ මහන්සේ මේ බෝධිසම්භාවය පුරන කාලේ නිබඳු අවබෝධයක් ලබා ගැනීම සඳහා ඒ අවබෝධය ලබාගත්තට පස්සේ කිසිවෙකුට දියවන ගතියක් මහන්සේලා තුළ සමහරට අත්‍යවශ්‍ය වෙන්නට පුළුවන්. සමහර ඒ කාරණේ කියනකොට පවා වියක් වෙන්නට පුළුවන් මේක හරිද කියන එක කියන්නේ. එහෙනම් වහන්සේලා ඒක ඒ විදිහේ වියක් ඇතිවන්නේ. ඒ නිසායි හේමත්ත්වය අභයත්ත්වය. හේම කියන්නේ මේ නිර්වාණයපත් ක්ෂේමයේ කියලා කියන්නේ ක්ෂේම භූමිය ක්ෂේම ඒ ක්ෂේමයේ කියන්නේ දිය රහිත තන සංසාරයේ දිය අතීත දිය සහිත තන නිවන එහෙම දියක් ගන්නට තනක් නෙවෙයි දිය දුර්වල තන නිවන එනිසා ක්ෂේම පාලි වචනේ ඛේම. සංස්කෘත වචනේ ඛේම කියන්නේ. ඛේමත්ත, අභයත්ත, අභය. ඒ වචනේම ඒකම තවත් ඒ ත්‍රිත්මක දෙන්න වෙන වචන. ඊළඟට මහන්සිය බදාරනවා දැන් සම්මා සම්බුද්ධය කියන එක පිළිබඳව මේ කෙනෙකුට බලන්න. සම්මා සම්බුද්ධ කියන ගුණපදය බුදුරජාණන් වහන්සේ පිළිබඳව දැක්වෙන්නේ ඒ චතුරාර්ය සත්‍ය ධර්මයන් කිසිවෙකුගේ උපදේශක් නැතිව තමන් වහන්සේගේ නුවණින් සර්වාකාරයෙන්ම දැනවදාළ බැවින් සම්මා සම්බුද්ධ නම් වනසේ. තවත් කියනවා සංස්කාර විකාර ලක්ෂණ නිපාන පඤ්ඤාප්ති කියන ඒ පංච විභක් නෙය මණ්ඩලය. පංච විභක් නෙය මණ්ඩලය කියන්නේ නෙය කියන්නේ දතයුත් කියන එක. නෙය මණ්ඩලය කියන්නේ දතයුත් ධර්ම සමූහය කියන එක. ඒක නෙය මණ්ඩලය රහත් කොට දක්වන සංස්කාර සංස්කාරය කියන විට හේතුන් ප්‍රත්‍යයන් නිසා හටගන්නා යම්තා ධර්ම වෙත්නම් ඒ සියල්ලම සංස්කාර. එවිට චිත්ත චෛතසික රූප කියන මේ සියල්ලම ඇතුළත් ඒවා ලෞකික ලෝකෝත්තර කියන ભેදයක් නැති සංස්කාර කියන විදිහ. මොකද සංකත ලෝකෝත්තර කියලා ලෝකෝත්තර ධර්ම අටක් පිළිබඳව දක්වනවා. ඒවට කියන්නේ සංකත ලෝකෝත්තර. සතර මාර්ග සතර ඵල. ඒ සතර මාර්ග සතර ඵල කියන මේවා සිත් ඒ සිත් නම් සිත්වල යෙදෙන චෛතසික. ඒ චෛතසික අතුරෙන් අටක් තමා මාර්ගාංග කියන්නේ. මාර්ගය වන්නේ ඒ අංගාක සිතෙහි ලැබෙන විදේව මාර්ගය. දැන් ඒ මාර්ගයත් සංකතයි. ඒ මාර්ග සිතුත් සංකතයි. ඵල සිතුත් සංකතයි. ඒ තුන් ප්‍රත්‍යයන් නිසායි හටගන්නේ. ඒවෙන් තොරව හටගන්නා බවක් ඒවායේ නැහැ. හටගන්නක් තිබෙන ධර්මයි. ඒ නිසා සංක. ඒ සංකත ධර්මයන් පිළිබඳවම තිබෙනවා විකාරයක්. යම වෙනස් වන ස්වභාවය. විකාර කියන්නේ ඒක. මේ විකාර රූප කියලාම තිබෙනවා පහක් දක්වා. මේ විකාර රූප ඒ කාය විඤ්ඤාති, වචී විඤ්ඤාති, ඊළඟට තවර උපචේ සංකති ජරතා අනිත්‍යතා කියන විට අනිත්‍ය විපානත් කියන එකමනේ උපචේ සම්පූර්ති ජරතා අනිච්චක. ඒවත් අරගෙන හයක්කට කොට වෙනවා ඒ විකාරක. ඒ ලක්ෂණ කියන්නේ ලක්ෂණ කියන කොට අර අනිත්‍ය දුක්ඛ අනාත්මය. ඒ ලක්ෂණ ඒ සංස්කාර ධර්මයන්දී ලක්ෂණ. පතේ පහතුව සබලක්ෂ. සබලක්ෂම පතේ පහ. ආබන්ධන ලක්ෂණ ආකූ ධාතු. උන්නත්ත ලක්ෂණ, තේජෝ භාව, විත්‍රාම්බන ලක්ෂණ, වායෝ භාව. අරවාදි වශයෙන් ඒ පරමාර්ථ ධර්ම පිළිබඳව තිබෙන ලක්ෂණ. ඒ විශේෂ ලක්ෂණ. ඒ සියලුම පරමාර්ථයන්ට වමේ සංකත පරමාර්ථයන්ට හතබර්ණා ධර්මවලට තිබෙන පොදු ලක්ෂණ තුනක් තිබෙනවා. ඒවා තමයි අනිච්චං දුක්ඛං අනාත්තා. අනිච්ච ලක්ෂණය දුක්ඛ ලක්ෂණය අනාත්ම ලක්ෂණය මොන මේ ලක්ෂණ පිළිබඳව බුදුරජාණන් වහන්සේ සම්පූර්ණයෙන් දැනවලා ඒ සංස්කාර විකාර ලක්ෂණ නිබ්බාන ඒ සංස්කාර නොවන එකම ධර්මය පරමාර්ථ වශයෙන් තිබෙන එකම ධර්මය තමයි නිබ්බාන නිවන ඒ අසංකත භාවය නිබ්බාන දැන් මේ සතරට සංස්කාර විපාර ලක්ෂණ නිබ්බාන කියන මේවාට මුවචන යම්තා දීතිදී නම් ඒවා දක්වන්නේ සංඥාක්ති කියන. සංඥා ප්‍රඥා ප්‍රඥාක්ති කියන්නේ සංවි. ප්‍රමුඛී යම්තා භාෂා පිළේ නම් ඒ භාෂා සියල්ලම ප්‍රඥා සංවි. ඒ සංවි පඤ්ඤාපනතෝ පඤ්ඤාක්ති පඤ්ඤාප්‍යත්තා පඤ්ඤාක්ති කියලා දෙවිදිහකට විග්‍රහ කරනවා. සංඥාපනසෝ සංඥප්ති කියන්නේ ධනවන බැවින් ප්‍රඥප්ති නම් වේ. ඒ මේ වචනේ. මම කියන විට ඒ වචනේ ප්‍රඥප්තිය. ඒ වචනේ ප්‍රඥප්තියක් ඒ ධනවනවා. ඒකට ඒකේ යම් කිසි අදහසක් කියවෙන්නේ. සංඥාපනසෝ සංඥා. සංඥා පියත්තා සංඥප්ති කියන්නේ ඒ වචනයෙන් අදහස් කරනු ලබන්නේ යමක් නම් ඒක ඒ සංඥාක්ති. ඒක සංඥාක්තියක් ආසන්න. සංඥාවන් ලබන බැවින් සංඥාක්. මමයි කියනකොට මේ මමයි කියන වචනය ළඟට ඒ වචනයෙන් දෙන අදහසක් තියෙනවා. ඒ අදහසින් ගනු ලබන යම් කිසිවක් ඉදී මමයි කියන විට අපි ගන්නවා කෙනෙක් මමයි කියන විට මේ ශිෂ්‍යයෙක් කම්බ බබ ආදී මේ අංග සමූහයකින් යුක්ත පුජ්‍යලේකුව ගන්න. ඒ තමයි පඤ්ඤා අත්‍යත්තා පඤ්ඤා. මම කියන වචනය පඤ්ඤා කොනතෝ පඤ්ඤා. දැන් මේ පඤ්ඤා කොනතෝ පඤ්ඤාති කියන මේ වචන නැතිව පරමාර්ථය පවා විස්තර කරන්න බෑ. වත් චිත්ත කියලා කියනවා. චිත්තය කියන විදිහේ වචනය ගත්තොත් ඒක ප්‍රඥාක්තිය. ඒ වචනේ භාෂාවට පිටිබෙන වචනයක්. අපි සිතෙන් කියනවා අපි සිංහලෙන් සිතේ කියනවා. විඥානයේ කියන මේ පස්ස කියන චේතනා ඒ කොම වචනනේ භාෂාවට කියන වචන. ඒ ඒ වචන සියල්ලම පඤ්ඤාපනතෝ පඤ්ඤා. ඊළඟට පඤ්ඤා පියත්තා පඤ්ඤාති කියන්නේ ධනවනු ලබන්නේ යමක් නම් ඒක පඤ්ඤා පියත්තා පඤ්ඤා. ඉතින් ඒ ඒකෙන් සමහරක් කියනවා සංඥා ප්‍රණතෝ ප්‍රඥප්ති කියන එකෙන් කියවන එක පරමාර්ථයක් නම් නෙවෙයි. විද්‍යමාන දෙයක් නෙවෙයි. ඇත්තෙන්ම ලැබෙන දෙයක් නෙවෙයි. කුදු ලෝකයාගේ පිළිගැනීම් මාත්‍රයක් තමයි. ඒවා අවිද්‍යමාන පඤ්ඤා. ඊළඟට ඒ පනවන වචනයෙන් කියවෙන අර්ථය විද්‍යමානාත්යක් නම්. ඒක කියනවා විද්‍යමාන පඤ්ඤා. දැන් මම කියන විට මේ මම කියන වචනයෙන් පඤ්ඤාත්‍යත්තා පඤ්ඤාත්ති කියලා කියන අර්ථය අවිද්‍යමාන පඤ්ඤා. මම කියලා ධර්ම වශයෙන් ගන්නට මම කියන දෙයක් නෑ. ධර්ම වශයෙන් කියන්නේ රූප, වේදනා ආදී වශයෙන් පරමාර්ථ ධර්ම. පරමාර්ථ ධර්ම. ඒව අවිජ්ජාන පඤ්ඤා. ප්‍රම චක්කු ධාතු, රූප ධාතු ආදී වශයෙන් නැත්නම් පඨවි ධාතු, ආපෝ ධාතු, පඨවි ආපෝ ආදී වශයෙන් කියන ඒ ධාතු ස්වභාවයන් පිළිබඳව කියන වචන තියෙන. ඒන් විද්‍යමාන අර්ථයක්ම ගැනීම, පරමාර්ථයක්ම ගැනීම. ඒවට කියන්නේ විද්‍යමාන පඤ්ඤා. ඒ ප්‍රඥාක්තිය පිළිබඳව තියෙන බොහෝම ප්‍රභේද දැනගත යුතුයි. දැනගන්නට ඉගෙන ප්‍රභේද. ඒ නිගමන යම්තම් තේරුම් ගන්නටයි වෙනතුන්ට ඒක කිව්වේ. අන්න ඒ පිළිබඳව බුදුරජාණන් වහන්සේ සම්මත. උන්වහන්සේට කාර්යවත් උපදේශක් ඒ සඳහා වුමනා කළේ නැහැ. ඒ ප්‍රඥාක්තියන් පිළිබඳව හැම ප්‍රඥාක්තියන් පිළිබඳවම උන්වහන්සේ දැනවදාලා. ඒ නිසා උන්වහන්සේට විභෝති කිසිවක් පිළිබඳව ඉතිරි කියන්නට බෑ උන්වහන්සේ දැනගන්නට තිබුණු දෙයක්. එනිසායි ඉතිරි නැතිව දැන බබාලයි කියන්නේ. ඉතිරි නැති. නිර්වශේෂ කියලා කියන්නේ නිසා. නිර්වශේෂ වශයෙන් දැනගන්න. එබැවින් වහන්සේ විසරදක්. බිය රහිතයි. ෂේම ප්‍රාප්තයි. ෂේමප්පත්. දැන් සම්මා සම්බුද්ධත්වයේ ප්‍රතිජානතු ඉනේ ධර්මාන අපි සම්බුද්ධාස්ති. తత్ర රතනං සමනෝ වා භාත්මනෝ වා සමනෝ වා දීගෝ වා සමනෝ වා භාත්මනෝ වා දීගෝ වා මාරෝ වා භක්මා වා කෝචි වා ලෝකස්මින් සහ ධම්මේන සහ ධම්මේන කියන්නේ කර්ම සහිත නිකන් නම් කාටවත් කියත හැකි නිකන් නම් කියන්නට පුළුවන් වහන්සේ සර්වඥ නෙවෙයි කියලා එහෙම නෙවෙයි කර්ම සහිත ඒ කරුණ සහිත වේ කියන දෙක සංස්කාර විකාර ලක්ෂණ නිබ්බාන සංඥප්ති කියන මේ ඤ්ඤය මණ්ඩල අසක පංචවිධ ඤ්ඤය මණ්ඩලයන්ට අතුළු නොවන අසු නොවන කවරක් හෝ තිබේ නම් ඒදී දක්වා කියන්නට ඕනේ ඔබ වහන්සේ මේවා දන්නේ එහෙම කියන්නේ සමතේ ලෝක භාගයේ පුදේවත් වෙන්නේ නැහැ. ඒ මොකද මේ නිය මණ්ඩලයෙන් පිටත් කර තවත් දෙයක් නැහැ. ලෝකයක් ලෝකයෙන් එතර වූ ධර්මයක් කියන ඒ ලෞකික ලෝකෝත්තර પરමාර්ථ සියල්ලම අන්තර්ගතයි ඒ සුසත්තරව තිබෙන එකම දේ තමයි මේ ලෝක ව්‍යවහාරය කියන සංඥා. ඒ බාබුන් වහන්සේ දැනගතා. ඒ නිසා ඒ කරුණ සහිත වහන්සේට චෝදනා කිරීමට ඔබ වහන්සේ මේ දේ ගන්නේ නැtei කියලා ඇති කවුරුවත් නොකේ නෑ ඒ බව දන්නා බුදුරජාණන් වහන්සේ විසරදව සිටිනවා ඊරහිතව සිටිනවා තමන් වහන්සේගේ මේ විසර දුන්වනි ඕනෑම පිරිස් අතරට එන්නේ ක්ෂීරාසවස්සතේ පතුදාවතු ඉමේ ආසව අපරික්ඛීමාති පත්‍රවතමං සමනෝවා ධාත්මනෝවා දීවෝවා මාරෝවා භස්මා වා කෝචිවා ලෝකස් සහ ධම්මේන පටිච්චෝ දිසති නිමිත්තමේ තං සාරිපුත්ත න සමනුපස්සාපි ඒකං තහං සාවිකුත්තනේ තං අසනමුපස්සම්කෝ හේමත්තත්තු අභිවත්තත්තු වේසාරද්වත්තත්තු විහරාමි තමන් වහන්සේ ක්ෂීණාශ්‍රවයි ක්ෂීණාශ්‍රවයි කියන්නේ චතුරාශ්‍රව ධර්මයන් කාමාශ්‍රව භවආශ්‍රව විත්තාශ්‍රව අවිද්‍යාශ්‍රව කියන මේ චතුරාශ්‍රව ධර්මයන් ක්ෂේපල ඒ චතුරාශ්‍රව ධර්මයන් වහන්සේගේ ක්ෂේත්‍රීමත් අන්‍ය රහතන් වහන්සේලාගේ ක්ෂය කිරීමක් එකාකාරමත් නෙවේ. උන්වහන්සේ ඒ ආශ්‍රවය කියන්නේ කෙලෙස්ම. ආශ්‍රව හතරක් වශයෙන් දක්වන්නේ කාමාශ්‍රව, භවආශ්‍රව, විඨාශ්‍රව, අවිද්‍යාශ්‍රව කියලා. ලෝභ, ditthi, මෝහ කියන මේ ක්ලේශ ධර්ම තුනක්. ඒ ධර්ම තුන දැක්වීමෙන් සියලුම කෙලෙස් දැක්වුවා වෙනවා. ඒ ක්ලේශ ප්‍රහාණය යමෙකු කෙලේ නම් ඒ තනත්තායි කියන්නේ ක්ෂීමාශ්‍රවයන් වහන්සේ. ආශ්‍රවයන් ක්ෂය කළ උතුම. බුදුරජාණන් වහන්සේ ආශ්‍රවයන් ක්ෂය කළේ සංසාරයේදී ඒ ආශ්‍රවය හේතු කොටගෙන කරන ලද යම් යම් දේ මේ වාක්‍යයට පුරුදුතාවයෙන් ගෙනෙන්නේ ආවා නම් ඒ පුරුදුතාව සියල්ලම එක්ක ඒ ආශ්‍රවයන් ක්ෂේත්‍රය. එනිසා මහන්සියගේ ආශ්‍රවක්ෂයයි අන්‍ය රහතන් වහන්සේලාගේ ආශ්‍රවක්ෂයයි පිළිබඳව තිබෙනවා වෙනසක්. වෙනසක්. ඉතින් බුදුරජාණන් වහන්සේ තමන් වහන්සේ ආශ්‍රවයන් ක්ෂය කළාය කියන මේ බව ප්‍රකාශ කරන විට මේ මේ ආශ්‍රව ධර්මයන් ඔබ වහන්සේ ප්‍රහීන කළේ නැtei කියලා කරුණ සහිතව තරන් වහන්සේට චෝදනා කිරීමට සමත් ශ්‍රමණේ බ්‍රාහ්මණේ දෙවියෙක් මාරේ භක්මයෙක් හෝ කවරෙක් හෝ ලෝකෙහි නොදක්නා බැරි බුදුරජාණන් වහන්සේ විසරදව වාසය කරනවා. ඒකෝ කමතේ අන්තරායිකා ධර්මා වුත්තා තේ ප්‍රතිසේවතු නාලං අන්තරායයි යම් ධර්ම කෙනෙක් සේවනය කිරීම කරුණ කොටගෙන ඒ ඒ ධර්ම සේවනය කරන තැනැත්තාට අයහපතක් වෙනවා එයා අන්තරාය කරයි කියා උන්වහන්සේ වදාරනවා. එහෙම වදාරා තිබෙන ඒ ධර්ම සේවනය කරන්නුන්ට අන්තරායක් නොවන්නේය කියලා කරුණ සහිතව ඒ පිළිබඳව චෝදනා කිරීමට සමත් කෙනෙක් තමන් වහන්සේ දක්නේ නැහැ. බැවින් උන්වහන්සේ ඒ පිළිබඳව විසරදව වාසය කරනවා. දැන් අන්තරාය කරේ කියන විට මේ ධ්‍යාන මාර්ග කියන මේවාට අන්තරාය කර ධර්ම. අන්තරාය. ඒවා මේ නේ අන්තරාය කර ධර්ම තිබෙනවා. ඒවට කියනවා මේ දැන් තිබෙනවා කිලේශාන්තරාය කියලා එකක්. කිලේශාන්තරාය. තව උපවාදාන්තරා උපවාද උපවාද ආර්ය උපවාද ප්‍රහන්තරාවතර ධර්ම හැටියට එන පහක් තිබෙනවා. පහක් කියන්නේ එකක් තමයි ක්ලේශාන්තරය වන්නේ නියත මිත්‍යා දෘෂ්ටිය. නියත මිත්‍යා දෘෂ්ටිය යමෙකුට පවතිනා. ඒ තිබෙන තනත්තාට ඒ ජීවිතයේදී ධ්‍යාන මාර්ග භව කියන ඒ උත්තරී මනුෂ්‍ය ධර්ම සිදු කරගන්නට බෑ. ඒක ඒවාට අන්තරාය කරයි. තේසා තව කියනවා උපවාදාන්තරාය. උපවාදාන්තරාය කියන්නේ මේ ජීවිතෙහිදී පමණි ආර්යකුත දුෂ්මංගා කතා කුපිදීන. ඒ ආර්යවව සමා කර ගන්නත් පටන්ක ඒ අනතුරු භාවකව පවතිනවා මාර්ගඵලාභිකවයක් ඒ නිසා කරන්නට බෑ. කර්මාන්තරාව කියලා තව එකක් තිබෙනවා. ඒ ඒ මේ ජීවිතයේදී ඒ තමත්තා නව නරීම පියානරීම රහතුන් නරීම බුදු සිරුරෙන් මේ සලවීම සංඝ බේද කර්ම කියන ආනන්තර්ය කර්ම අතුරෙන් යමක් කර පිළිනම් ඒ වාක්‍යයේදී ඒ තමත්තාට ධ්‍යාන මාර්ග ඵල කියන මේවා ලබන්නට බෑ. ඒවාට ඒවා අන්තරාය කරා. විකාසම්පරාය කියලා එකක් තිබෙනවා. ඒක තමයි මූලික එක. මූලික එකේ කියන්නේ මේ ජීවිතය නැත්නම් මේ ආත්ම භාවය ලබා ගත්තේ තමයි. නමන්ත ලැබුණේ කරන ලබ දුහේතුක ඕනත කුසල කර්මයක විපාක වශයෙන් ලක් වශයෙන් ලැබුණත් නම් එහෙම නැත්නම් විහෙතුක උත්කෘෂ්ඨ කුසල කර්මයක විපාක වශයෙන් ලබන ලද ආත්ම භාවයක් නම්. දැන් මිනිසෙක් වශයෙන් උපදින්නේ කෙනෙක් කුසලයක් නිසාම. ඒ කුසලය විහෙතුක ප්‍රහේතුක කියන මේ ඒ කුසලයේ පිළිබඳ භේදයක්. ඒක තව ප්‍රභේද වෙනවා ඕනත්ව උත්කෘෂ්ඨ කියන මේකෙදී. විහෙතුක ඕනත්ව කුසල කර්මය අවේතුක ප්‍රතිසන්දියක් දෙනවා. කුසල විපාක අවේතුක ප්‍රතිසන්දියක් දෙන දෙන සිතක් තිබෙනවා විපාක සිතක් කුසල විපාක උපේක්ෂා සහගත සම්පීඩනය. ඒ විහෙතුක උත්කෘෂ්ඨ කුසලයක් උදාන ඒ පරත්තා විහෙතුක හේතුව උපදිනවා. ඥාන විත්‍රයුක්ත විපාක සිත හතරක් තිබෙනවා. ඒ හතරෙන් යම් කිසිවක් නම් Tamange ප්‍රතිසන්දි සිතුනේ උපතින්වත් නිවනක් ඒ කොනස්සාට නැහැ. අන්න ඒ විදිහේ කවුරු අහේතුක ප්‍රතිසම්භියක් විහෙතුක ප්‍රතිසම්භියක් ලබා පිළේ නා. ඒ කොනස්සාට ඒ ජීවිතයේදී ධ්‍යාන මාර්ග ඵල කියන ඒවා ලබා ගන්නට බෑ. ඒවාට අන්තරාවක් වගේ කවුද විපාකයම විපාකාන්තරාව. අන්නේ අනිත්ම එක තමයි ආනා වීතික්කමා කරායක ජන ජන කඩ කරන ලද ශික්ෂා පද ඇති බව ආනා වීතික්කමා කරාය එම් විශේෂයෙන්ම භික්ෂුන් වහන්සේ නමකට නම් තමන් වහන්සේ යම් යම් අවත්වලට පැමිණ සිටීම ඒ අවකින් නිදෙනත් තමන්ට මේ මා ග්‍රාම මාර්ගඵල කියන මේවාට පැමිණීම බාධාක බාධා ඒ නිසා ඒවා කියන්නේ ආනාදීතිකම බුදුරජාණන් වහන්සේගේ ආඥාවයි ශික්ෂාපදේ කියන්නේ ඒවා කඩකිරීම හේතු කොටගෙන තිබෙන අනුසර මේ විදිහේ අන්තරාය කර ධර්ම තවත් තිබෙනවා සුගතියට අන්තරාය කර ධර්ම සුගතියට පමිනීමට හේතු වන්නන සුගති යබලක්කොත් ඒ විදිහේ නම සම්පරාය කරන ඉස්සර එසේ වදාරා තිබෙනවා බුදුරජාණන් වහන්සේ. එහෙම අන්තරාය කර ධර්මයන් වහන්සේ වදාරා තිබියදී කෙනෙක් ඒ අන්තරාය කර ධර්මයන් සේවනය කරනවා ඒකනත් අපේවා සේවනය කිරීම හේතු කොටගෙන අන්තරායක් නොවන්නේ කියලා යමෙක් කියනවා නම් ඒ කරුණ සහිතව එසේ කියා බුදුරජාණන් වහන්සේට වහන්සේ මේක අන්තරාය කර ධර්ම පිළිබඳව කියා තිබෙනවා. ඒත් ඒවා සේවනය කරන්නන්ට ඒවා අන්තරාය කරවන්නේ නැtei කියලා කරුණ සහිතව උන්වහන්සේට චෝදනා කිරීමට හැකි කෙනෙක් ඒ ශ්‍රමණ බ්‍රාහ්මණයන් දෙවියන් මරුන් බ්‍රහ්මයන් කියන කවරෙක් අතර හෝ කවරෙකු හෝ නැති බව දක්නා බුදුඥාන වහන්සේ විසරදව වාසය කරනවා. යස්සකෝ කරකෝ අත්තාව ධම්ම දේශිතෝ සෝම නීවාස තත්තරස් සම්මා විපස්සනාවාති තත්‍රවතමං සමනෝ වා භක්ඛුනෝ වා දීවෝ වා මාරෝ වා භක්නාවා කෝචිවා ලෝකස්මින් සහධම්මේන පටිචෝදිසුතිති නිමිත්තනෝ සංසාරි කුත්තනෝ සමනුස්සාරි ඒතං සහංසාරි කුත්තනෝ නිත්තං අසමනුස්සන්තෝ හේමත්තත්තු අරත්තත්තු වේසාරත්වත්තු විරහ යම් යම් කෙනෙකුට යම් අර්ථයක් යම් කෙනෙකුට යක්ෂ කෝපනතේ අත්කාය ධම්මෝ දේශිත යම් අර්ථයක් සිදු කර ගැනීම සඳහා ඔබ වහන්සේ යමෙකුට යමක් කියන ලබ්ධයේද දේශනා කරන ලබ්ධයේද සෝම නියාති තක්ක රස්ස සම්මා දුක්ඛ ඒ ඒ අර්ථය සිදු කර ගැනීමට දේශනා කරන ලද ධර්මයට අනුව කටයුතු කිරීම නිසා ඒ තනත්තා ඒ භුක්ෂක්ෂය කරන්නේ නැත. බුදුරජාණන් වහන්සේ ධර්ම දේශනා කරන්නේ දුක් කෙලවර කිරීමට නම්. ඒ දුක් කෙලවර කිරීමේ ප්‍රතිපදාවෙහි යෙදෙන තනත්තා ඒ ප්‍රතිපදාවෙන් යෙදීම නිසා දුක් කෙලවර කරන්නේ නැtei කියලා. කවරෙක් හෝ තමන් වහන්සේට කර්ම සහිතව චෝදනා කිරීමට මේ නැති බව බන්නා බුදුරජාණන් වහන්සේ විසරදෝ වාසය කළා. ඒකයි සෝ න නියාත. නියාති කියන්නේ මේ සතරින් ඈතර වන්නේ නැත්ව. නික්මන්නේ නැත්ව. සත්‍රස්ස කියන්නේ සත්‍රස්ස කියන්නේ සංක්‍රස්. ඒ අනුව කටයුතු කිරීමෙන් කරන්නාගේ සම්මා විපත්‍යයි. එයන් මහත් ධර්ම දේශනා කළේ ඒ ධර්මයේ කාරණා පිළිපැදීම නිසා දුක් කෙලවර ගන්න. නමුත් ඒකනත් ඒ පිළිපැදීම හේතු කොටගෙන දුක් කෙලවර කරන්නේ නැtei කියලා. කර්ම සාහිත්‍යව කර්ම කියන්නේ කෙනෙක් නැත්. ඒ බව දක්නා බුදුරජාණන් වහන්සේ විසරදව වාසය කරනවා ඉමානිකෝ සාරිපුත්ත සත්තාරි තථාගතස්ස දේශකයන් යේහි දේශාරද්දී සමන්නාගතෝ තථාගතෝ ආසබන්තානං කටිජානෝති පරිසාස්සියනාදං නදති භක්මචක්කං පවත්තේ මේ විදිහට අපේ මහන්සි වදාරනවා තථාගතයන් වහන්සේ මේ සතර විසරද දේශාරද්‍යයන්ගෙන් යුක්තව වාසය කරනවායි ඒ දේශාරද්‍යයන්ගෙන් යුක්තව වාසය කරන තථාගතයන් වහන්සේ තමන් වහන්සේ සිටින ඒ ශ්‍රේෂ්ඨ ස්ථානය ගන්නවා ඒ වගේම ඒ නිසා පිරිස අතර සිංහනාද කරනවායි භ්‍රමචක්‍රය පවත්වනවා. එබඳු බුදුරජාණන් වහන්සේට යන්නේ ශ්‍රමණ ගෞතමයන් වහන්සේට උත්තරී මනුෂ්‍ය ධර්ම ඒ ආර්ය ඥාන දර්ශනයක් නැත්නම් උන්වහන්සේ තර්ක කර කර තමන් වහන්සේට වැටහෙන දෙයක් ප්‍රකාශ කරනවායි කියා ගමෙක් කියනවා නම් ඒ කියන වචන අත්හරින්නේ නැතිව ඒ සිත දුරු කරන්නේ නැතිව ඒ දෘෂ්ටිය අත්පසින්ම අත්පරින්නේ නැතිව යම් සිටිතෝ ඔව් ඉතින් හෝ කරින් ගලාදයක් බහා දිනපන් බොහෝ දිනපන්නාක් මේ මරණින් මතු නිරේණි උපදින්නේ බුදුරජාණන් වහන්සේ අර උපමාවම නැවතත් දේශනා කළා. යම් යම් විශ්වාස සීල සම්පන්නද සමාධි සම්පන්නද ප්‍රඥා සම්පන්නද එතනිය ජීවිතයේදීම රහත් වන්නේ. ඒ වගේම μην කියනලද ඒ වචන දෘෂ්ටි ඒ අඥාර යන සිටිතොත් එතන ඒ කාර්යයෙන් නිරෙහි උපදින්නේ. අපි එතන සිතන දවසේ කියන්නේ. सभी संसारा स्वापी यदातन्नाय सत्य यतनिन्दति नित्येष्मद्वोदिया सभी संसारा दुःखात् यदातन्नाय सत्य यतनिन्दति नित्येष्मद्वोदिया تین